ඉතින් මේ වකවානුවේ අපි ලොකු ස්වාමීන් වහන්සේ විසින් අපට නාම යෝජනා කරන ලද මේ අපන්නක සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඉතින් අපන්නක සූත්‍රයේ බුදුරජාණන්සේ තාමත්ම සාධාරණ විදිහට එහෙම නැත්නම් කාට හරි ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් විදිහට මේ මාත්‍රිකා 10ක් දිගේ විශ්තර කරලා දෙන්න හදනවා කෙනෙක් ඇදහිීමකටම සීමා කරන්නේ නැතුව මේ එලොක් මෙලොක් දෙකක් තියෙනවද? හොඳක් නරකක් දෙකක් තියෙනවද? කළ දෙහි ප්‍රයෝජන තියෙනවද? මවට පියාට සලකනකේ ප්‍රයෝජනක් තියෙනවද? ආදි වශයෙන් ලෝකේ තියෙන ආගම් නොවන සහ ආගම් වන කියන මේ දෙකට අයිති වෙන පුද්ගලයන් අතර බොහෝ විට හිතේක හැරෙන ප්‍රශ්නයක්. ඒ තිබිච්ච නැත්නම් සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ නැත්නම් සරුවචනන්සේ කලින් ඉන්දියාවේ පැවතිච්ච දර්ශනය තමයි මේ විස්තර වෙන්නේ. ඒ වෙනකොට දික්ටිගත වෙච්ච කට්ටියක් හිටියා මේ කියන මත අනුව සමහර කට්ටිය වෙලා නැහැ. අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති උතං අත්ති සුකර දුක්කටාණං කම්මාණං පලං විපාකං අත්ති ආයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා උපපාතිකා අති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා වාගචාගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකංච පරංච ලෝකං සම්මා අභිඥා සච්චිකත්වා පවේදේති කියන විදිහට මේ ලෝකේ දින් දුන් දේ ප්‍රතිඵල තියෙනවා තෑගක ප්‍රතිඵල තියෙනවා ඒ කරන යාග හෝම වගේ කරන අපේ පැත්තේ කියන මුත්widetildeක් දෙනකොට මල ගෙදරක දානයක් වගේ දෙන එක ප්‍රයෝජනක් තියෙනවා කියන එක ඒ වගේම කරන ලද හොඳ හෝ නරක කර්ම අනුව ඒකට ඵල විපාක තියෙනවා. මෙලොවක් විතරක් නෙමෙයි පරලොවකුත් තියෙනවා. මවෙක් පියෙක් ඉන්නවා. ඕපපාතික සත්තු ඉන්නවා. ඒ වගේම මේ ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. හොඳට කාරණා කාරණා දැනගෙන වැඩ කරලා මේ ලෝකේද පරලෝකේද දෙකම දැනගෙන මිනිස්සෙන්ට අර්ථයෙන් සපයලා කියන්න පුළුවන්. එනතන් අපදානේන සම්පායති කියන විදිහට තමන්ගේ අපදානයෙන්ම සපෙලා කියන්න පුළුවන්. බය කරලා නෙවෙයි. අපාය පෙන්නලා නෙවෙයි. ආහන් ওই කාරණා 10 අරගෙන ਸਰවචනාංශේ මේකට දැඩි මත දහරි වෙන්න එපා. මේක තියෙනවමයි කියලා අල්ලන්නත් එපා නැති කියලා අල්ලන්නත් එපා. මෙන්න මේ ක්‍රමයට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා සියලු ආගම් වලට මූල චර්යා පද්ධතියක් වගේ මේකේ අපන්නක සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් අපි මේක ඇත්තටම පසුගිය වාර කීපයක සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ මේ සූත්‍රයේ අගභාගේ නිමා වෙන කොටසේ ඒකෙදි සරුවචනහන්සේ කෙනෙකුට මේ ජීවිතයේදීම එහෙම නැත්නම් මේ Taman ගත කරන මේ කාලය තුලම ඔය කියන වෙන ලෝකයක් තියෙනවා මේ ලෝකේ තියෙනවා හොඳ දේ නරක දේ හොඳ නරක ප්‍රතිඵල තියෙනවා ආදි වශයෙන් දේවල් නොකර හිටියොත් ප්‍රතික්ෂේප කෙරුවොත් සහ මේක බාර අරගෙන කටයුතු කෙරුවොත් කියන දෙකේ චර්යා දෙක සංසන්දනය කරලා පෙන්නනවා දුන් දාහනේ ප්‍රතිඵලයක් නැහැ, ත්‍යාගයක ප්‍රතිඵලයක් නැහැ, දෙන්න එපා, අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ. මොන හරි කමන්න කරගෙන ජීවත් වෙලා ඒවැ හොඳ නරකක් නැහැ. මොය ශ්‍රමණ බ්‍රාහ්මණෝ කියන කට්ටියකින් හිතුව වැඩක් නැහැ. කියා කරි හම්බ කරගන්නයි කරන්න ඕන කියලා ඉන්න පුළුවන් චරිතයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නරකයි කියලා නෙවෙයි චරිතයක් පෙන්වනවා. ඊට පස්සේ කියනවා තව කෙනෙක් ඉන්නවා දෙනවා. තෑගි දෙනවා. සලකනවා. කර පව් පව් අදහනවා. කළ කළ දේ ඵල ඵල දේ කියන පව පින් පව අදහනවා පිළෝ පරිලෝ අදහනවා දෙමාපියන්ට සලකනවා ඕපවාචික සත්තුත් ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණුත් ඉන්නවා කියලා ජීවත් වෙන දෙකුත් පේනවා මේ දෙක අතරේ තීරණය වෙන්නේ එලොක් නැහැ මෙලොක් නැහැ කියන එකට බයලජ්ජාව නැති වෙනවා එලොක් තියනවා මෙලොක් තියනවා කියන එකට බයලජ්ජාව තියෙනවා මේ කාරණාව තමයි මේ උත්සාහ කරලා බලලා උරගාල බලලා උත්සාහ බලනවා මිස තියනවාම කියලා පිළිගන්නත් එපයි නෑ කියලා පිළිගන්නත් එපයි. ඉතින් මේ නිසා මේ අපන්නක ප්‍රතිපදාවේ අවිරුද්ධ ප්‍රතිපදාවේ සාමීචිපන්න ප්‍රතිපදාවේ එහෙම නැත්නම් මේ අරණ ප්‍රතිපදාවේ මේ බයලජ්‍ය දෙක තමයි බුදුරජාණන්සේ ඉස්සරහින් තියන්නේ. බයලජ්‍ය දෙක කියලා කියන්නේ පවට බය සහ පවට ලැජ්ජාව. මේක දේව ධර්ම 17කදී සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් කටයුත්තක් කරනකොට බුද්ධ ආගන්ධ නැද්ද? පැවිද්ද උපැවිද්ද බාලමාල මහලු තරණ කතේ තන්නේ කරනදී වග වෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් කරන කටයුත්තට තමන් වග වෙනවද කියන එක. වගවීමක් නැත්නම් චර්යාවෙන් කියන්න පුළුවන් මෙයා බයලජ්‍ය නැති කෙනෙක් කියලා. වගවීම තියෙනවනම් කියන්න පුළුවන් මෙයා චර්යාවක් තියෙන කෙනෙක් කියලා. ඒ නිසා මේකට ලෝක ධර්ම කියලා කියනවා. මේකට සුඛ ධම්ම කියලා බුදුහාම සඳහන් කරනවා. සුඛ ධම්ම කියලා කියන්නේ තමන් කරන දේ තමයි වග වෙනවා. වචනෙන් කියවත කරනවා කය ක්‍රියාත්මක කරන හිතනවනම් ඒකෝටම එයා වග වෙනවා. එහෙම නැත්නම් එයා මම දන්නේ මම ඉතින් කාපු බීපු වෙලාවේ කියපු දේවල් ගණන් ගන්න එපා මචං කියලා ෂේප් වෙලා නිකන්. හැම වෙලාවෙම Taman කටයුත්ත කරලා වෙන දෙයකින් මල්ලෙන් ගහලා යනවා. ඉතින් මේ දෙක මේ බයලජ්ජාව කියන දෙක මෙච්චර අපේ ජීවිතයට සම්බන්ධ වෙන බව මෙච්චර ගැඹුරකට දුවන බව අපි මේ ආර්ථික ජීවිතය සලකන්නේම නැහැ. දේශපාලන ජීවිතය සලකන්නේම නැහැ. විද්‍යානුකූල ජීවිතය සලකන්නේම නැහැ. සමාජ ජීවිතය සලකන්නේම නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සමාජශීලී වෙච්ච ගමන් සංවිධාන වලට යටත් වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕනේ බයලජ්‍ය දෙකක් හදාගන්න. චර්යාපද්ධතිය හදනවා. ඊට අමතරව මේ ලෝක ධර්මචර්යා පද්ධතියක් තියෙනවා. දේව ධර්මචර්යා පද්ධතියක් තියෙනවා. ඒ දේව ධර්ම ඉක්මවලා යම් කිසි කෙනෙක් ඒගොල්ලන්ගේ ඡන්ද බලයෙන් හෝ ආර්ථික බලයෙන් හෝ සමාජික බලයෙන් මොන චර්යාපද්ධතිය හැදුවත් ඒක ස්වභාවයෙන්ම විනාශ කළා දාන. විනාශ කළා දාන්නේ ස්වභාව චරණයත් එක්ක මේ පද්ධතිය යන්නේ. මේගොල්ලේ පද්ධතිය හදලා තියෙන්නේ ආර්ථික ලාභ සඳහා, දේශපාලන ලාභ සඳහා, සමාජික ලාභ සඳහා. ඒක බොහෝම ජනප්‍රිය වෙන්න පුළුවන්. ලෝකෙම පිළිගන්න පුළුවන්. නමුත් ස්වභාව සිද්ධි නැත්තම් බයලජ්‍ය දෙක හදාගත්ත බයලජ්‍ය දෙකයි සබහාසිද්ධි බයලජ්‍ය දෙකයි තේරුම් ගන්න තියෙන එකම ධර්මයයි කියන්නේ සතිය විතරයි. බුදුජානකසේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති. සති සම්පජඤ්ඤා විප්පයුත්තස්ස. හතුූපනිසං හෝති බය හිරොත්තප්පං. මහණි යම් කෙනෙකුට ගාව සිහිනුවන නැත්තම් එලෙමසිටි සිහිය සහ අලකොල මීනකොල තේරුම් ගන්න බැරි ඥානයක් නැත්තම් එයාට බයලජ්‍ය දෙක පිහිටන මූලාධාරයවත් නැති වෙනවා කියන. සාති සම්පජාඤ්ඤය නැති කෙනා කරන වැඩවල කිසිම බයලජ්‍යාවක් නැහැ. බයලජ්‍යාව පදනම නැහැ. යම් කිසි කෙනෙකුට සරුවචන් සඳහන් කරනවා හිරත් හිරෝතප්පම් භික්කවේ අසති හිරෝතප්පම් විප්පපුත්තස්ස හතුපනි සංඝෝති ඉන්දිය සංවරෝ බයලජ්‍ය නැති කෙනෙකුට වැලෙද කියන එක දන්නේ නැති කෙනෙකුට ස්ථකන් නැති කෙනෙකුට ඉන්දිය සංවරයක් ඇති කරගන්න පදනමක් නැහැ කියලා කියනවා. ඉන්දිය සංවරයට පදනමක් දෙන්න තමන් කරන කටයුත්තට වග වෙන්න ඕන. ඉන්දිය සංවරම් බික්කවේ අසති. ඉසිය සංවර බික්කවේ විපබුත්තස හතුපනි සංහෝති සීලං. ඉන්දිය සංවරේ නැති කෙනෙකුට මහණෙනි ඉන්දිය සංවරේ වින් වෙච්ච කෙනාට සීලයක් කොහෙ හිටින්ද? සීලයක පදනමක්වත් නැහැ. ඒ නිසා මම මේ පෙන්වන්න දන්නේ මේ පොඩි මට සාධාරණ වෙච්ච කාරණාවක්. මගේ තරුණ කාලේ මේක තමයි මගේ දහම් පාසල. ඒකෙදි දිගටම අපිට දහම් පාසල ඉගෙනුවේ සිල්වන්ත වෙලා භාවනා කරන්න කියලා. ඉතින් මම දැනගත්තා මට කවදාකවත් සිල්වන්ත වෙන්න බෑ කියලා. ඕනකමක් තිබුණෙත් නැහැ. ඒ කාලේ බෑ. දැන් මැරෙන්නයි. ඒක මට බාධාවකුත් නැහැ. හොඳට ජොලිය හිටියා. මට ධම්මික හාමුදුරුවෝ කිව්වා සිල් නැති වුණාට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා. කිසිම කෙනෙක් මේ අවුරුදු 40 ඇතුළතම මම දැකලා නැහැ මේක මේකට මේ විදිහට පරීක්ෂා කරන්න කැමති කෙනෙක්. සිල්වන්ත නැති වුණාට සත්‍යමත් වෙන්න පුළුවන් සතියෙන් සීලය ගෙනත් දෙනවා කිය. ඉතින් ඒක හරි පවතින ආගම් වලට විරුද්ධව යන එකක් මේ සූත්‍රය තමයි ඔය දැන් මම කියපු සූත්‍රය තමයි ඒකට සාධක සූත්‍රය. සති සම්පජඤ්ඤය තියෙනවා නම් ඉන්දිය සංවරය තියෙනවා ඉන්දිය සංවරය තියෙනවා නම් නෑ සති සති සම්පජාඤ්ඤය තියෙනවා නම් හිරියොතප්ප තියෙනවා හිරියොතප්ප තියෙනවා ඉන්ද්‍රිය සංවරය තියෙනවා ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් සීලයක් එනවා ඒ සම්බන්ධ ධම්මිකාමලට පාපොච්චාරණය කරා මට සිල්වන්ත වෙන්න බෑ ස්වාමීන් වහන්සේ ඒක මට අනවශ්‍ය කාරණාවක් බරක් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් මං හිතුවා මේ මට විතරක් අනල කවෝ පිටක් වෙන්න ඇති කියලා පස්සේ ගියාට පස්සේ මීතිකරණ නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට බණක් කියලා තිබ්බා මට පුදුම සතුටක් ඇති වුණා මේක සීලය කියන එක දැනෙන එකක් වෙන්න ඕනේ. බයට කරන එකක්වත් අපායට බයෙන් කරන එකක් නරක නෑ. ඒකෙන් පටන් ගත්තර කමන්නේ නෑ. නමුත් Tamanට සාධාරණීකරණය කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්, අත්දකින්න පුළුවන් සත්‍ය සම්පජාඤ්ඤය හරහා. දැන් මේ අපන්නක ප්‍රතිපදාවෙත් බුදුරජාණන්සේ එතනින් තමයි පටන් ගන්නෙ. අම්මෙක් නෑ, තාත්තෙක් නෑ, කලේ තේ කළ කළ දේ ඵලඵල දීමක් ඇත්තේ නෑ. මේ හොඳක් නෑ, නරකක් නෑ. ශ්‍රමණ බ්‍රාහමණයෝ නෑ. මේ කියන කතාව ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක මනුස්සෝ පිළිගන්න එක පැත්තක්. අනිත් පැත්ත තියෙනවා හොඳ තියෙනවා නරක තියෙනවා අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා කල කල දේ පළ පළ දේ තියෙනවා පරලෝකිකුත් තියෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණිකුත් තියෙනවා. මේ දෙක ගත්තාම මේ සූත්‍රේ පුරාට බුදුදහම පෙන්නවා හොඳ නරක දෙක නැහැ කියනවා නම් කර්මේ සහ කර්මඵලේ නැහැ කියනවා නම් එයා තමන්ගේ ක්‍රියාකාරකම් වලට වග වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කල කල දේ පළ පළ දේ හොඳ දේ කෙරුවොත් හොඳ වෙනවා නරක දේ කෙරුවොත් නරක වෙනවා කිව්වොත් එයා Taman කියන දෙයට වග වෙනවා වග වෙනවා නම් කරලා බලලා කියන්නේ කියලා කියනවා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන සම්මාදිට්ඨිය වල තියෙන පළවෙනිම සම්මාදිට්ඨිය අපි කරපු දෙයම තමයි මේ විඳවන්නේ අපි කිව්වට මේ දෙයියෝ තරහ වෙලාය ආණ්ඩුව තරහ වෙලාය වැස්ස තරහ වෙලාය කවුරු කියලා අපි කාට හේතු කරත් මේ වෙන්නේ මම කරපු දෙයමයි. ඉස්සරහදිත් මේට වැඩිය හොඳ දෙයක් වෙන්න ඕනේ නම් කරුණාකරලා ප්‍රතිතද කරගන්න සිල්වන්ත වෙන්න කරුණාකරලා ප්‍රතිතද කරගන්න ඉන්දිය සංවර වෙන්න කරුණාකරලා ප්‍රතිතද කරගන්න බයලජ්ජාව ඇති කරන්න කරුණාකරලා ප්‍රතිතද කරගන්න සතිමත් වෙන්න. ඒක මනසට කරන්න පුළුවන්. ඒක කරලා බැලුවට පස්සේ යම් කෙනෙක් කියනවනම් මම දැන් මේ කරලා බලලා කියන්නේ මම කරන දේවල් හරි වැරදි කෝකෝ විතත් මම පොත් පොත් බීමක් කරලා මෙන්න මේ මේ දේවල් වලින් මම දන්නවා මේ ලෝකේ ජය ගන්න තියෙන එකම ක්‍රමේ දේවල් කරලා නෙවෙයි නරක වැඩ නොකර සිටීම පමණයි. අපි හිතනවා මේ ලෝකේ ජය ගන්න තියෙන්නේ අර ජයග්‍රහණ මේ දැනුම මේ ශිල්ප මේක මේක ඉගෙන ගන්න කියලා. ඒ හැම එකකදීම බයලජ්ජාව තියනවද නැද්ද කියන එක ශිල්පේ වැඩි වෙන්න වැඩි වෙන්න අඩු වෙනවා. මම නැවතත් කියනවා ශිල්පයක තියෙන මේ පරිචය දක්ෂකම වැඩි වෙන්න වැඩි වෙන්න අපි හිතනවා අපිට බයලජ්ජාව ඉක්මනට යන්න පුළුවන් කියලා. අපි හිතනවා මම කියන දේ ඔක්කොම පිළිගන්න ඕනේ කියලා. අපි හිතනවා මගේ ඉන්දිය සංවරය නැතුණට කමන්නේ මට ශිල්පින් ආරස්සාව තියෙයි කියලා. නමුත් බයලජ්ජා දෙක සතිය තියාගෙන යන කෙනෙකුට කරන්න තියෙන්නේ Taman බොහෝ වැඩ අතහැරලා විශ්‍රාම වෙලා විවේකීව ඉන්දිය සංවරයට ඉඩ තියාගෙන උදේකලාවේ ඉන්නවනම් දෙයියොත් පුදුහොත් වඳිනවා. දිව්‍ය බ්‍රහ්මත්වය නම් මේ බුදුහමරෝ වඳින තැනක් වගේ තමයි මේ පෙන්වන්නේ. ඒක නිසා ਸਰවචාන්සේ සඳහන් කරනවා අද්දකලා බයලජ්ජාව හරහා ඉන්ද්‍රිය සංවරය හරහා සීලය හරහා යම් කිසි කෙනෙක් යම් වෙලාවක යමක් නොකර පැයක් ඉන්න පුළුවන් නම් අපිට ඒක පරියංග භාවනා කියලා දාගන්නකො පරියංග භාවනා කරන්නේ යමක් නොකර ඉන්න පුළුවන් වෙලාව බලන යමක් නොකර ඉච්චිලා ඉන්න පුළුවන් නම් එයාට ඒකේ ආනිසංස වලින් කියන්න පුළුවන් මට එන්නේ එන්නේ එන්නේ සතිය වැඩෙනවද? ඉන්දිය බයලජ්ජා වැඩෙනවද? ඉන්දිය සංග්‍රහ වැඩෙනවද? සීල වැඩෙනවද කියලා. එහෙම කරන්නේ නැතුව අපි මේ බයලජ්ජා මනින්ට උපමානයක් හෙව්වට, ඉන්දිය සංග්‍රහේ මනින්ට උපමානයක් හෙව්වට, සීල මනින්ට උපමානයක් හෙව්වට හොයන්න අමාරුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ අපන්නක ප්‍රතිපදාවේදී ඉදිරියට යනකොට Tamanට කොච්චර වෙලාවක් එක අරමුණක හිත පවත්වන්න පුළුවන්ද? Tamange කය කොච්චර වෙලාවක් එක ඉරියව්වක පවත්වන්න පුළුවන්ද? කියලා බය නැතුව කාටද කියන්න පුළුවන්ද? උඹේ ඔය ශිල්ප ඔක්කොමත් තිබිච්චාවයි. කළ යුත්තනම් අභියෝගේ නම් යමක් නොකර ඉන්න පුළුවන් වෙලා. සබ්බපාපසා කරන. මේක කියනවනම් Taman කරලා බලලා එතකොට Tamanට හම්බෙන ආනිසංශ මේ ජීවිතේදීම ලැබෙන එක. මේ බුදු ආමතුරු කියපු නිසා පායට බය කරන එකක් නෙවෙයි. කරලා බලලා. ඒ නිසා සරුවචාන් සඳහන් කරන යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මේ Taman කරන කරන දේ පරිසම් දෙනවා. කයෙන් කිරුවත් වචනයෙන් කිරුවත් හිතෙන් කිරුවත් පරිසම් දෙනවා. අදාන්ත හිත කරන හරියක් කරන්නේ පවුමයි. කෙරුවොත් පාපයක්. කතා කෙරුවොත් පටලවිලා. හිතුවොත් අකුසලයට දුවන්නේ. ඉතින් මේවා එකතු වෙනවනේ. ටොංගාන දන්නේ නැති වුණාට රාත්තල් ගාන දන්නේ නැති වුණාට මේක එකතු වෙනවනේ. අඩු ගානේ එකතු වෙන්නේ මෙව්වයි කියලා දන්නවනම් ඒ මනුස්සයා හිතාගනීවි මෙච්චර වේග වෙන්න වෙන්න එකතු වැඩි වෙනවා. පොඩ්ඩක් slowly mindfully silently නිස්සද්දව සතියෙන් හිමීට නැවතිලියම් බලන්න. එතකොට ඒකේ පේන තියෙනනේ සාන්ත දාන්ත ගතිය. ආන්න ඒක උත්සාහ කරලා බලන්න යන ලෝකෙකද අපි ඉන්නේ. එහෙම නැත්නම් එnde එnde වලිගකින් තියාගත්ත හනුම වාගේ පත්තු කරපු ආස්කූරක් වගේ කපාට චෝස් ගාලා පත් වෙන ලෝකෙකද අපි ඉන්නේ. අපේ දරුවෝ කොහටද දෙන්නේ? අපි කාටද බාර දීලා තියෙන්නේ? අපි කොහෙද මේ දරුවෝ එලවන්න හදන්නේ? ඒ දරුවෙකුට මේ අපි අද මේ දෙන සැලකිල්ලට වැඩිය නරකක් අපාය ගියත් වෙන්නේ නැහැ. යම යම පල්ලුවත් ඔයිට වෙඩිය නරකක් කරන්නේ නැහැ දරුවන්. මොකද ඒ තරම් එලවනවා. ඒ තරම් එලවනවා තරංකාරීව ගිහිල්ලා මේ අරක ගනින් මේක ගනින් කියලා. ඉතින් මං මට එලවිල්ල තේරුම් ගන්නකොට අවුරුදු 26ක් වෙලා මට දැන් ඒ නිසා 26ට අඩු ළමේ මේක තීරුම් අරගෙන වැඩ කරන්න හදනවනම් මට මේ පත්කඩෙල්ල වඳින්න හිතෙනවා. මොන්න තරම් ගැලවිල්ලක්ද ගැලවෙන්නේ එහෙම නැත්තම් පුදුමාකාර එලවිල්ලක් නේ තියෙන එලෝලා එලෝලා එලෝලා එළමයට යමක්මත් තේරෙනකොට ගොඩ ගන්න වෙලාවක් නැහැ ඉතින් මේ ਸਰුවචනාන්ති මේ පොඩි ළමයින්ට නෙමෙයි උගන්වන්නේ අපට ඒක නිසා ਸਰුවචනාන්සේ සඳහන් කරනවා මේ කාරණා තේරුම් අරගෙන සන්තංගේ වකෝපන පරන් ලෝකං අත්ති පරෝලෝක කුතිස්ස දිට්ඨි හෝති පරලෝකයක් තියෙද්දිම පරලෝකයක් මට තියෙනවා කියලා දැක්මක් තියෙනවා නම් සාස්ස හෝති සම්මාදිට්ඨිය. අන්න ඒකට සම්මාදිට්ඨිය කියනවා. මේ දරුවන්ට අපි ගහපා දෙන්න යන්නේ නැහැ පරලෝකයක් තියෙනවා කිය. එනස පරලෝකයක් නැති අය නීච කළ සලකන්න යන්නෙත් නැහැ. පරලෝකයක් තියෙනවාද කියලා දැනගන්නේ තමන් කරන දේ ප්‍රතිඵල තමන්ට ලැබෙනවා කියන එකේ. මේ 10න් එකක්. මේකට සාමාන්‍යයෙන් සම්මාදිට්ඨි සූත්‍රය සඳහන් කරන්නේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා. ඒකට විරුද්ධ පැත්තේ තියෙන්නේ කම්ම සම්මෝහය කියන එක. අපි ලෝකේ තියෙන ආගම් වලින් මේ කර්මය පිළිබඳව කතා කරන ආගම් දෙකයි Hindu ආගම සහ Buddha ආගම පමණයි. Hindu ආගම දේව නිර්මාණවාදයයි කර්මවාදයයි දෙකක් කරගෙන යනවා. බ්‍රහ්ම නිර්මාණය කියන එකයි දේව කර්මය. සර්වචනාංශේ බ්‍රහ්ම නිර්මාණය ගන්නෑ. පටන් අරගන්න සම්මාදිට්ඨිය පටන් අරගන්න පළවෙනිම තියෙන්නේ ඒක ඒකායන කර්මවාදයක්. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් කළ කළ දේ ඵලඵල දේ. මේක දන්නේ නැති එකට කියනවා කම්ම සම්මෝහය කියලා. ඒකෙදි අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා ලෝකේ ਸਰුවචනන්සේ පහළ වුණත් නොවුණත් බහුතරය කම්ම සම්මෝහයේ ඉන්නේ කියලා. බුදු කෙනෙකුටවත් බෑ ඒක මේ වැඩි ඡන්දයට ගන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ කර්මේ සහ කර්මඵලයේ පිළිගන්නවා මම කළ දෙයමයි මට ලැබෙන්නේ කියලා එක බාරගන්නේ බුදු කෙනෙක් පහළ වුණත් සුළුතරයක් ඒ නිසා අපි බහුතරයට ගියයි කියලා කියන්නෙම අපායට ගියයි කියන්නේ තේරුම් ගත්ත සුළුතරයට එනවයි කියන්නේ ජනප්‍රිය නොවීමක් හෝ රැහෙන් අයින් වීමක් හෝ පචවීමක් හෝ නෝන්ජල්කමක් නෙවෙයි ඒ පිළේ තමයි බුද්ධ ආධි උත්තරමන් වහන්සලා ඉන්නේ ඉතින් අපි මේ රට යන තාලෙයි එක්කෙනෙක් තමන්ගේ චර්යාව හදනකොටයි අපිට පුළුවන් වෙයිද මේක තේරුම් අරගන්න මේ හුදු ජනප්‍රිය භාවයේ දිගේ පෑමෙන් පමණක් අපිට ජීවිත සාර්ථකත්වයක් ගන්න පුළුවන් ඒ වෙනුවට අපිට මේ බයලජ්ජා සහිත කර්මේශා කර්ම ඵලයේ තියෙනවා කියන සුළු පිටසකට අයිති වෙලා කටයුතු කරන එක ජීවිතේ ඉච්ච රසවත් නැහැ. එච්චර සිද්ධි බහුල නෑ. ඒක නිසා අපි කැමති වේලාවකට කර්ම සහ කර්මඵලෙ පිළිගන්න වේලාවකට පිළිගන්නේ නෑ. ඒකට මම කියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලම කියලා. වාසිය එනකොට පගාවක් දීලා හරි කමන්නේ රස්සාවක් ඉල්ලනවා. සඳුදා ඉඳලා සිකුරාදා හැන්ද වෙනකන් ඕක තමයි දෙල්ලම. සිකුරාදා ඇඳලා ඉඳලා සඳ උදේ වෙනකම් පන්සල් යනවා, පින් කරනවා, කර්මේ සාකර්ම වලේ පිළිගන්නවා. ඉතින් මේකල බුද්ධ ආගමේ මෙහෙම නම් බටේර විද්‍යාඥයන්ගේ කාලසටහන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ලෝ ඒක අනිත් පැත්ත කර්මේ සහ කර්මවල පිළිගන්නෙම නැහැ. සතිය පුරා හැන්දෑවට සිකුරාදා සෙන්සොරදා ඉඳ වෙනකොට දෙයයන්න්සි පිළිගන්නවා. ඉතින් මේ විදිහට රබර් පටිය දෙකතර ඇදපුවාම ආතතියක් එනවනේ. එක පැත්තට අදිනවා කර්ම සකර්මඵල එන්නේ නැහැ කියලා. මේ පැත්තට අදිනවා කර්ම සකර්මඵල තියෙනවා කියලා. ඉතින් මේක තමයි ආතතිය කියන්නේ. අපි මානසික ලෝකේ ජීවත් වෙනකොට දවසේ කොච්චර වෙලාවක් එන දෙයට මෝහන දෙන්න ලෑස්තිලා ඉන්නවද? කොච්චර වෙලාවක් හොස්සලගේ මැස යන්න බැරුව රොස්පරොස්ද? හොස්සලගේ මැස යන්න බැරුව ඔය රොස්පරොස් ඔක්කොම වැටෙන්නේ කර්මේශා කර්මඵලෙ පිළිගන්න කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි භාවනා කරලත් ඉල්ලනවා ඒ විවේක தත්ත්වේ විතරක්. භාවනා කරනට හරි පොඩ්ඩක් පටල වුණොත් ඒත් කේන්තියක්. ඒක නිසා මේ දෙබිඩි ජීවිතය හරහා තමයි Tamangeම දෙබිඩි ජීවිතය හරහා තමයි මේ දවසට එන ආතතිය එන්නේ. ඉතින් අපි කවදද පූර්ණ කාලීනව එහෙම නැත්නම් දවස පුරා නැත්නම් අපි ඉඳගෙන ඉන්න කාලය පුරාවටම මේ වෙන දේ මොන හරි වෙන්නේ කර්මేశා කර්මඵලයේ අනුව හේතුඵල ධර්මයක් අනුව ඕක බාර ගන්නේ ඕකට සත්‍යමත් වෙන්න, ඕකට අප්‍රමාදී වෙන්න, ඕකට අවදි වෙන්න පුළුවන් වුණා නම් ඒක විනාඩි 5ක්. ඒක විනාඩි 5ක්. එදාට තේරෙයි මේ ලෝකේ කැරකෙන දිශාට තියදී අපි අනිත් පැත්තට කරකවන්න කොච්චර නැටුවත් මොන යන්ත්‍රෝපකරණ දැම්මත් හොඳම වෙලේ තමයි කැරකෙන දිහාට හැඩගැහෙන එක. ඒක තේරෙන්නේ නැති තාකල් අපි කාර්ක රිවර්ස් එකට දාගෙන ඇක්සලරේටර් එක පාගනවා වගේ පාගන්න පාගන්න පස්සට තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ අපන්නක ප්‍රතිපදාවේදී කටයුත්තක් කරලා නැත්නම් කරනකොට තම කොච්චරක් ස්වභාව සිද්ධියට ඉඩ තියලාද කටයුතු කරන්නේ නැත්නම් මේ මම කරන මම කරනවා කියාගෙන ඉදිරියටලා ඔලොමලෝ කටයුතු කරනවා. එතන මාන්නක්කාරකමෙන් අපි ඔලොමල වෙනවාද? එතන අනුන්ට හොරෙන් වැඩි කුට්ටිය කඩා ගන්න ඔලොමල වෙනවද කියලා බැලුවොත් අපි දවස පුරාම අත්තට පඤ්ඤා අසුචි මනුස්සා වජන්ති සේවಂತಿ ච කාරණත් අපි හැම කෙනෙක්ම ඇසුරු කරන්නේ සේවනය කරන්නේ අපිට ලාභෙටනේ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා අර්ථ ශාස්ත්‍රයේ විතරයි මනුස්සයා කටයුතු කරන්නේ නිසා මනුස්සයා අසුචි හිටියොත් මනුස්සයොත් එක්ක පුරුදු කරන්නේම වාසියට ඇසුරු කරනවා කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා අපි සිංහලෙන් කියනවා මේ කටයුත්තයි මේ ලෝකයේ ධර්මතාවයක් කියලා එකක් තියෙනවා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන චිත්ත නියාමයයි මෙන්න මේ දෙකේදී අපි කොච්චර මෝරලා ඉන්නවද මේ සිදුවෙන කර්මය සහ කර්මඵලය දිහා බලන්න අඩු ගන්න දවසේ විනාඩි 5ක් 10ක් ආන්නේ බලන්න පුළුවන් ගතියක් එනවා නම් එදාට තේරෙයි අන්නේ කාලයේ පුරාවට මේ ඝර්ෂණේ නැති ආතතිය නැති එහෙම නැත්නම් දරත පරිලාහ නැති දරත පරිලා නැති චිත්තක්ෂණයක් මැරෙන්න ඉස්සලා මේ ජීවිතේ ගන්න පුළුවන්. ඒක අත්දැක්කට පස්සේ ඒක පිළිගන්නේ සරුවචනාංශය අපිට පටවපු නිසා නෙවෙයි. එතන අපායේ පෙන්නපු නිසා නෙවෙයි. අපි තීරුම් අරගන්නවා මේ කර්මේ සහ කර්මඵලයේ අදාහගෙන. එහෙම නැත්නම් මේ ලෝක න්‍යාය න්‍යාය ධර්ම පහෙන් ඒ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය විතරම බුදුරජාණන්සේ ආධුනිකයෙකුට පළවෙනි පන්තියේ ළමයෙකුට දෙන පාඩම. ඒක කටයුතු කරනවා නම් හොඳටම ප්‍රමාණවත් කෙනෙකුට ක්‍රියා කිරීම හරහා අපි ලබන යම් කිසි දෙයක් සහ ක්‍රියා නොකිරීම හරහා අකිරිය හරහා අපි ලබන දේ ගත්තොත් ඒ ක්‍රියා කිරීම හදා ලබන දෙයට අපි කියනවා සංස්කාර කියලා. බුදුරජාණන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා ලියලා තියෙනවා. කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කොච්චර වෙලාවක් අසංස්කාරිකව මේ කය මේ වචනේ මේ හිත පාත්තන්න පුළුවන්ද කියන මේ දේ පුළුවන් වෙයිද ආණ්ඩුවේ විවස්ථාවක් දාලා කරන්න. පුළුවන් වෙයිද ආගමකින් කරන්න. මේක තමන් කරගන්න ඒක ආගමකින් කියලා දෙන්න පුළුවන්. තමන්ගේ වගකීම තමයි මෙහෙවීමක් සහිතව කරන දේ සහ මෙහෙවීමක් රහිතව කරන දෙයට ওই අභිධර්මයේ සහ අටුවාවේ සසංකාරික අසංකාරික කියන ભેදයක් පෙන්නලා තියෙනවා. සසංකාරිකයි කියලා කියන්නේ මෙහෙවීමක් සහිතයි. අසංස්කාරිකෝ කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙන. එතකොට අපි ආනාපාන සති භාවනා කරනකොට හුස්ම ගන්න ගියෝ සසංකාරික වෙනවා. එතකොට ඉසිකක් වෙනවා, හිතක් කියනවා, ලෙඩ වෙනවා. අපිට පුළුවන් ද ඒත් කමක් නැහැ හුස්ම ආයතෙන් අරගෙන ඉන්න වෙලාවක හරි කමන්නේ. කොයි වෙලාවක හරි සබහා සිද්ධිය හුස්මක් වැටෙනකොට අන්නේ සබහා සිද්ධිය හුස්ම දිහා පිට කෙනෙක් බලා ඉන්නා වගේ බලා ඉන්නවා අපි කියනවා අසංස්කාරික කියලා. නැත්තම් අවිඥානික කියලා කියනවා. එහෙම නැත්නම් මෙහෙවීමකින් තොරව කියලා. ඒකට ස්වයංක්‍රීය අනායාස අසංස්කාර අවිඥානික කියන වද පාවිච්චි වෙනවා. ඉතින් මේක දැන් මේ භාවනා කරන පිරිසකට මේිට වැඩි ටිකක් පින්නන වෙන පැත්තකින් පෙන්නනවා නම් සක්මන් භාවනාවේදී බොහෝම ලස්සනට මේක යෝගාවචරතින් කියවෙනවා. ඒ මොකද මේ සක්මන් භාවනාව ගොඩාක් වෙලාට මේ සතිය වගේම අලුත් දෙයක් බෞද්ධ භාවනාවට. ඇතර බෞද්ධ භාවනාව විතරයි මේක තියෙන්නේ. නමුත් අභාග්‍යයකට වගේ මේ දෙකම නෙවෙයි පෙන්ලා දීලා තියෙන්නේ භාවනා කරනවා කියනකොට අත අපිට අතක් තියන දෙක වහගෙන ඉඳගෙන ඉන්න එක තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒක තමයි මම ඉස්සලා කිව්වේ ඉඳගෙන ඉන්නකොටත් යමක් නොකර ඉඳලා නොකර හිටියට සිද්ධ වෙන දේ තියෙනවනේ අසංස්කාරික කාය සංඛාර අසම්පජාන කාය සංඛාර අසම්පජාන චිත්ත සංඛාර අසම්පජාන වචී සංඛාර කියලා ආන්නේ ටික බලා ඉන්නවනම් ඉබේ සිද්ධ වෙන ටික බලන්න හිටියට මදි. ඒක කමඨාන වාර්තාවේ කියන්න ඕනේ. කිව්වනම් භාවනාවේ 150ක් ඉවරයි. සක්මණේදී අපි අඳුල්ලා දෙනවයි කියලා කියමු කාට හරි සක්මන් භාවනාවක්. ඒකට අපි කියන්නේ එක වැඩක් කරන ගම. එක චේතනාවක් ක්‍රියාත්මක වෙන ගම මේ ශරීරයේ වැඩ කරන හැටි බලන්න. චේතනාව මොකද්ද? එහිමේ යනවා. හැබැයි තැනකට යන්න හදනව නෙවෙයි. හක්කලම් කරනවා. එහාට මෙහාට යනවා. අපි මේ කෝච්චියට දුවනවා නෙවෙයි. අපි මේ දාන ශාලාවට යනවා නෙවෙයි. එහාට මෙහාට යනවා. යනකොට මේකේ හිත පාත්තන්න යන්න ගියාම මේකේ අටුවාචාන් වංශයේ සඳහන් කරලා තිනවා බල්ලෝ පුරිගලු බල්ලෝ පවා. යනකොට යන බව දන්නවා. ඒක නෙවෙයි සක්මන් භාවනා කියන්නේ. බල්ලෝ බලල පවා යනකොට යන බව දන්නවා. ඒක නෙවෙයි. වෙන මොකක්වත් නැහැ. සක්මන පමණමයි කරන්නේ. 100ට 100ක්ම මුළු හදින්ම මේ ඇවිදින එක විතරක් බලනවා. එතකොට ඒක පොඩි මෙහෙවීමක් තියෙනවානේ. ඒ මෙහෙවීමත් චේතනාවක්. ඇවිදීමත් චේතනාවක්. මෙන්න මේම කරගෙන කරගෙන යනකොට අපි හිත මේ සක්මමලු හුරු උණයි කියලා යාවම තියනට වම දානවා. දකුණ තියනට දකුණ දානවා. මට හිතුනොත් ආ දැන් නම් මට වැඩි හමුදා පුහුණුවකට left කියනකොට left තියනා වගේ අපිට පුරුදු උණයි කියලා අර බලන්න පුළුවන් මේ වම කියලා මෙනෙහි කරපු එක වම ඔසවනවා තබනවා කියලා දෙකට කඩලා බලන්න පුළුවන් කියලා. ඒතකොට හරි තියෙනවා වම දකුණ අතර වෙනසක් තියෙනට වැඩිය ලොකු වෙනසක් තියෙනවා එසවීම සහ තැබීම අතර විස්තරාත්මකව. මෙතෙන්දී හිත කුල්මත් වෙනවනේ. දැන් මේ හිත කියන දේ අහනවනේ පිට යන්නේ නැතුව ඔසවනවා තමයි. ඊට පස්සේ බලනවා ඔසවනවා යවනවා තබනවා. ඒතකොට හිත තවත් ඕජාව ලබනවා. හිත තවත් ආයත් එක යාළු වෙනවා. වේගය තුනක් කළාට අඩු වෙනවා. ඒතකොට තේරෙන පටන් ගන්නවා පෑනක් අරගෙන කොලේක ලියනවා වගේ තින්ත හිගයක් නැහැ ලියන ලියන අකුර ලියවෙනවා. වතුරේ ලිව්ව වගේ නෙවෙයි. ආහනේ තුර තියෙනවා මේක යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා යම් වෙලාවක හිතන්න මේ යෝගාවචරයට මේ සිද්ධිය සිද්ධි වෙලා, සක්මන සිද්ධි වෙලා, වියගේ සිද්ධි වෙලා මෙනෙහි කිරීමකින් තොරව අනායාසයෙන්ම අවිජින බව දැනගන්න වෙලාවක් එනවායි කියලා. ඒකට අපි නැවතත් අර වචන ටික දානවා. ස්වයංක්‍රීයව අනායාසයෙන් තවත් වචනයක් අසංස්කාරිකව අවිඥානිකව දැන් ඇවිදිනවා පේනවා. හැබැයි අර වහම දකුණක් නැහැ, ඔසෝන තමනක් නැහැ. ඔසෝන යවන දෙබැයි gediya පිටින් ඇවිදිනවා දකින්න. අන්න එතකොට මේ යෝගාවචරය දන්නවනම් අර වම දකුණ ගිහිල්ලා ඔසෝන තබනවා කරලා ඔසෝන යවනවා තබනවා කරලා ගත් එකේ ප්‍රයෝජනයක් තමයි. දැන් කය ඇවිදිනවා. මම බලාගෙන ඉන්නවා අසංස්කාරිකෝ යනවා. ඉබේ යනවා. ආනෙතින් තමයි සක්ම භාවනා පටන් ගන්න. එතෙන්ට යනකම් කරන්නේ අපි සක්මන්ට මෙහෙවණ එක. ඉතින් ඒකේ ඉන්නකොට සක්මනේ හිත තියෙනවා සක්මන ඇවිදිනවා දන්නවා ඉඳගෙන නැති බව දන්නවා හිටගෙන නැති බව දන්නවා ඇවිදිමින් නැති බව මේ පුදියාගෙන නැති බව දන්නවා හිතන්නේ නැති බව දන්නවා රූප බලන්නේ නැති බව දන්නවා වේදනත් නැහැ මේකේ ඉන්නවනම් ඒ ඒ යන ගමන පුරාවට එහෙම නැත්නම් මේ ඇවිදින පුරාවට කිසිම කෙලෙසයක් වෙන්නේ නැහැ මේ ජීවිතේ ජීවත් වෙන ගම මේ කෙලෙස් සාගරේ ඉඳද්දී ඇඟේ කෙලෙස් ගෑවෙන්නේ නැතුව අසුචි කන්දක ඇවිදිනවා අසුචි ගෑවෙන්නේ නැහැ ඉතින් මේක ආශ්චර්යයක්. අපන්නකව තමන්ට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කලින් කලින් ගත ප්‍රයත්න නිසා දැන් අසංස්කාරකව ඇවිදිනවා. ඒකේ දිගට යනවා. ඒ දිගට යනකොට මේක ප්‍රතිපදාවේ දියුණුවක්ය මේක කෙලෙස් අඩු ගතියක්ය මේක හරි කලින් වරද්ද වරද්ද 7 7යි කික ඇවිදෝගේ ප්‍රතිඵලයක් කියලා වැඩි වේලාවක් යෝගාවචරයට මේ ශක්මනේ අනායාසයෙන් ප්‍රයත්න නොකර ස්වයන් සිද්ධව අසංස්කාරිකව අවිඥානික ඇවිදිනවා ওই වෙලාවේදී තමයි කය සුවපත් වෙනවා කියන එක සිද්ධ වෙනවානේ. හීලින් වෙනවයි කියලා කියන්නේ. ඒකට දැන් අලුත්ම වචන තමයි අර්ත් වෙනවයි කියන එක. අපි පොළවත් එක්ක සම්බන්ධ වෙලා පොළවත් එක්ක සම්බන්ධ වෙච්ච බව දැනගෙන ඉන්නවනම් මේ ශරීරයේ තියෙන ලෙඩ රෝග තේරම පොළොට උරා ගන්න. අපි මේ දුවන දිවිල්ලයි වම දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ වම තියෙන උඩ දකුණ යන්නේ ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ උළු අතේ හැප්පිලා සීයා වැතුන ඩොග් ගාලා කියලා හැම වැඩේදිම අපිට තියෙන්නේ වම තියෙන උඩ දකුණ තියෙන එකනේ මේක තුල මෙච්චර සෙල්ලන්තෝගයක් තියෙනවයි කියලා දන්නවනම් අපි මෙතෙක්කල් වලිගය අල්ලගෙන කැරගෙච්ච බල්ලෙක් වගේ කැරකුණ කැරකිල්ලත් එක බලනකොට මෙච්චර ලෙහෙසි කායික සෞඛ්‍යයක් තියේදී මේ මොනද කරන්නේ දැන්වත් ඕනේ heart attack තියෙන කෙනෙකුට කියන්නේ හැන්දෑ පොඩ්ඩක් ඇවිදින්නයි කියලා කියනවා. විශේෂඥ වෛද්‍යවරු කියන්නේ අපි එහෙම වගේ නෙවෙයි කොණ්ඩේ ගාපු කට්ටිය නෙවෙයි කොණ්ඩේ බැඳපු අය. කොලෙස්ටරෝල් තියෙනවා නම් කියනවා ටිකක් ඇවිදින්න කියලා. ඔය එක එක්කත් කියන එකක් නෑ පුවක් ගහගෙන ගපන්, පොල් ගහගෙන ගපන් නගින්න ඔයිට වෙඩි තනිපෙනවා. ගෑනු කට්ටිය නගින්න යන්න එපා. පොළවේ ඇවිදින්න. ඒක ඇවිදිනකොට බලන්න අනායාසයෙන් වෙන වෙලාවක් එනවා. අසංස්කාරික වෙන වෙලාවක් එනවා. මෙහෙවීමකින් තොර වෙලාවක් එනවා. මගේ ආනාපානෙත් එනවා. ආවට පස්සේ මේක දිගේ යන්න ගියාට පස්සේ තේරෙනවා මේ ජීවිතේම අපිට අර කලින් කරපු ප්‍රයත්න නිසා අනායාසයෙන් මේ කටයුත්ත වෙන්න පටන් ගන්නවා. අන්න එතින්දියාට තේරෙනවනේ ඒ සඳහා මෙහෙවීමක් එහෙම නැත්නම් ඒ සඳහා දැක්මක් ලොකු සංජය පාවිච්චි කරේ ඇත්තරම මේ සූදානම් වෙලා යෑමක්. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒ දිට්ඨියට කියනවා සම්මා දිට්ඨිය කියලා. යමකින් පටන් ගන්නවා ආනපානෙ හිතලා මෙනෙහි කරලා පටන් ගන්නවා. සක්මනත් මෙනෙහි කරලා ඒකලා අන්තිමට මෙනෙහි කිරීමකින් තොරව එහෙම නැත්නම් සංස්කරණය කරන්නේ නැතුව එහෙම නැත්නම් අනායාසයෙන් එහෙම නැත්නම් අසංස්කාරිකව මෙන්න මේ වෙන්න දීලා ඒක දිහා බලා සිටීම සඳහා යම් දෘෂ්ටියක් තියෙනවා ඒකට සර්වඥන්සික සඳහන් කරනවා සම්මා දිට්ඨිය කියලා. මේක හිතන්න කාටද කියලා දෙන්න කියොත් කොහොමද කියලා දැන් සතිපාසලට ගියාම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පොඩි දරුවන්ට ටීචර්ස්ලාට ඔක්කොටම කියලා දෙන්න වෙනවා. අපිට විනාඩි 15 20 හම්බ වෙන්නේ. ඒකෙදි කියනවා වම දකුණ කියලා පුළුවන් තරම් බලන්න. මේ වැඩේට මුළු හදින්ම ඇවිදලා බලන්නයි කියලා. ඉතින් ඇවිදලා බලන්න බෑනේ ළමයි කවදාහක්ම දැකලත් නැහැ, දන්නෙත් නැහැ. නමුත් සමහර අය සමහර ළමයින්ට ඒ විනාඩි 15 ඇතුළේ උනත් තේරෙනවා මෙහෙම ඇවිදිනකොට මාත් එක්ක මං ඉන්නේ ලෝකයක් නෑ. පුදුමාකාර සාන්තියක් දැනෙන. සාමාන්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට දෙන්න බැරි මානසික සුවයක් අත් කරලා දෙනවා. බේතකින් කරන්න බැරි ඉන්ජෙක්ෂන් එකකින් කරන්න බැරි ඔපරේෂන් එකකින් කරන්න බැරි මේක තමයි ළඟ තියෙනවා මේක කරන්න බැරි මොකද අපි මේ වලිගකින් තිබ්බ හනුමලා වගේ දූපන් අම්මා කෝච්චියට දුවන එක තමයි වැඩේ. ඉතින් ඒක දක්ෂකමක් කියලා අපි ළමයට තෑගි දෙනවා. ඒ වෙනුවට මේ නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න යනකොට මේ අසංස්කාරික බව එහෙම නැත්නම් මේ සිද්ධ වෙන්න ඇරලා ඒක දිහා බලා ඉන්න බව කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය උත්කෘෂ්ඨම Tamanට වැටෙන අවස්ථාව. සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න ඕනේ දේ. අපි දවසේ පැය 24ක 23කත් විනාඩි 55ක් පිස්සු කෙලිමු. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක විනාඩි 5ක් දෙන්න ශරීරයට ශරීරේ වාඩි වෙලා ඉන්න දෙන්න. ඇවිදින්න දෙන්න. බත් කනකොට බත් කන හැටි බලන්න. වැසිකිලි කරනකොට වැසිකිලි කරන හැටි බලන්න. කැසිකිලි කරනකොට කැසිකිලි කරන හැටි බලන්න. බුදුහාමුදුර කොච්චර කරුණාවක් තිබුණාද කියලා බලන්න. වැසිකිළිය කැසිකිළියදිත් ඒ කරනකොට දැනගන්නේ කියලා කියලා මොකද අපි බුදුහාමුදුරුවෝ දන්නවා දඩුව හදන අම්මා කෙනෙකුට හරි රස්සාවක් කරන තාත්තා කෙනෙකුට හරි එසේ මෙසේ රාජකාරියක් නෙවෙයි තියෙන්නේ නමුත් මේව කරන්න කරන්න ඒ අම්මන්ඩි ලෙඩ වෙනවනේ මේ මනුස්සයාට හුස්ම ගන්න වෙලාවක් නැහැනේ මේ මනුස්සයාත් ඒකටම වහවැట్లా කටයුතු කරන්න ගියාම කර්මානුරූප මේ සිදුවෙනදී මල පහ වෙන එක මුත්‍රා කරන එක දත්ම දින එක පොඩ්ඩක් ඒ සඳහාම ඇවිදින එක. හුස්ම දිහා බලන එක. ඒක තුලින් මේක කටයුතු වෙනවා කියලා දන්නවනම් ඒකට බය නැතු ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඔය බාහිරේ නෙවෙයි ලෙඩේ තියෙන්නේ බාහිර නෙවෙයි උත්තරේ තියෙන්නේ. බේත තියෙන්නේ. ඇතුළෙමයි තියෙන්නේ. ව්‍යාමමත්තේ කලීවරේ සසඤ්ඤීමි සමනකේ. මනස සහිත සංඥාව සහිත මේ බඹයක් පමණ ශරීරයේ තුලමයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. බඹයක් මේ බඹයක් පමණ වූ සංඥා සහිත කයෙමයි නිරෝධයක් තියෙන්නේ. නිරෝධය දකින්න මේක යනදී යnderලා මේක දිහා බලන්න. ඒක කරන්න පුළුවන් මනුස්සයර විතරයි. ඒ මනුස්සයත් ඒකට අපන්නකෝ පිළිඹෙන්න ඕන. අවිරුද්ධව පෙළඹෙන්න ඕන. පෙළඹලා පෙළඹලා කවදා හරි අද උදේ අපි ප්‍රශ්න තුන හතරකට වුන්කම් දුන්නා. ඉතින් ඒ ඇත්තෝ කියනවා සමහර අය ඉඳ ගන්නකොටම කෙලින්ම ওই කියන විවේකයට යනවා. සමහර මොකක් හරි ආනපනේ අල්ලගෙන ආනපනේ ගෙවම් කරගෙන උතින්ට යනවා. සමහරු සක්මන අල්ලගෙන සක්මන ගෙවම් කරලා ඔතෙන්ට යනවා. සමහරු පිම්බීම හැකිලිම අල්ලගෙන පිම්බීම හැකිලිම ගෙවම් කරගෙන ඔතන. ගෙවම් කරන එතෙන්ට යනවයි කියලා කියන්නේ අසංස්කාරික වැඩයක්. එහෙම නැත්නම් අනායාසයෙන් වැඩේ වෙනවා. එහෙම නැත්නම් ස්වයන් සිද්ධව යණ්ඩාල්. අන්නේ ස්වයන් සිද්ධ වෙන වෙලාවේදී අපි අත්දකින්න දේ තමයි මේක සිද්ධ වෙන්නේ කර්ම නියාමයක් අනුව. ඒ කර්ම නියාමයට ඉඩ දෙන්නේ නැති එක තමයි සංස්කරණය කියන්නේ. අපි හැම වෙලාවෙම එක සකස් කරනවා. අපි කැමති නෑ. ඒ අනේකට යන්න දෙන්න කැමති නෑ. අපි අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා, ඒ පැහියා වෙන්න හදනවා. මේ ලෝකෙ දිහා බලපුවම දිග්ගටම තියෙන්නේ ඒ ඒ වගේ කුෂ්ඨ රෝගයක් හැදිච්ච කට්ටිය තමයි. කසහනා. කහඬ ගහඬ ප්‍රීති. ප්‍රීති කසහනා කියලා කියන්නේ. එදස ඔය බේලාපු කාලේ හැම මේ ඇඟිලි කරුවෙම කහනවා. අර සුද්ධ පට්ට ගහලා යෝරනේ රෙදි මේ ඇඳලා ප්‍රීතිකසාන. ඒ සංසාරෙත් ඒ වගේ දෙනවා. කහන්න ගහන්න ඕජා වෙනවා. කහන්න ගහන්න සුදී මේ ප්‍රීතියක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කර්මය අවසන් නැතුව ඒ වෙන දේ දිහා මේක දිහා බලහන් ඉන්න පුළුවන් ගතිය ඒක සඳහා යම් කිසිකින්ගේ දෘෂ්ටියක් හදාන්න පුළුවන් නා. ඒක සම්මාදිට්ඨිය කියලා. ඒක කියන්නේ සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි නෙවෙයි. කම්මසකතා ඥාන සම්මාදිට්ඨි. ඉතින් මේක දෙන්න පුළුවන් යන්‍යාගම කියනකොට. පොඩ්ඩක් නතර වෙලා නැතයින් කරන දේ නතර කරන එක දිහා බලන්නල මොකද වෙන්නේ කියන්නේ? මේ ආගමක්වත් කර්මය දෙහිල්ලක්වත් බුද්ධ මොකක්වත්ම නැහෙනේ. ඒක කෙරුවට පස්සේ අපි මේ සතිපහසෙන් ඉගෙනගත්ත දේ තමයි ඒ පරිේශණය කළ ප්‍රතිඵල නිකුත් කරන්න ඒකට ටිකක් පම වැඩි විනාඩි 5යි යන්නේ. විනාඩි 5යි යන්නේ පහෙන් ළමයා කියනවා. මෙන්න ස්වාමීන් වහන්සේ අපි කරනකොට අපිට ලැබිච්ච දේ. ඊ අර බද්දුදින් මහාවිද්‍යාලේ ගියාට පස්සේ මුස්ලිම් ළමයි සක්මන් කරනකොට විනාඩි 15 කලින් කකුල ඉස්සරහට දික් කරනකොට උඩට අවුව වැටලා රත් වෙනවා යටපැත්ත සීතලයි මට උඩ රස්නයයි යට සීතලයි කියලා පියවර වැටෙනවා කියලා. අපේ අම්මන්ටිලෙන් ආන්න බණ්ඩ අවුරුදු කීයක් මං කොල්ල තියෙනවද කියලා කකුලවත් වැටිලා තියෙනවද කියලා. ඒගොල්ලෝ හිතනවා කවුරු හරි ඇවිල්ලා මේක කියලා දෙයි. අක්මන් කරලා තියෙනවා. අක්මන් කෙරුවට මේ සම්මාදිටියක් නැහැ. මේ ස්වභාව සිද්ධිය විස්තර කරන්නේ. මං කකුල ඉස්සරහට දික් කරපුවාම පිටිපතුලට අවු වැටලා රත් වෙනවා. යටිපතුල සීතලයි. ඉති ධාතු මනසිකාර මොනක්වත් දැන නෙවෙයිනේ. ලෙබ්බ කෙනෙක්ගේ දුවක්නේ. ඔය කියන්නේ ෂෝක් එකට. ඕනෙම ළමයෙකුට තියලා බලන්න. ඕනෙම ළමයෙකුට තියලා බලන්න මේ සබහාසිද්ධියට යන්න ළමයට ලීසි. අපි වගේ කුරුවල් කරගෙන නැහැ. අනාගෙන නැහැ. අපි වගේ දිග සමීකරණ ඔළුවේ නැහැ. හැබැයි ළමයට ඒ ළමයක අදාහ ගන්නත් ඕනේ කියලා දෙන්නත් ඕනේ මොකක්වත් මේක දැනගන්න ඕනේ කකුල තියෙනකොට තියෙන බව දන්න. අනිත් වගේ අපිට පොඩි ළමයෙක් වෙන්න බැරිද? පුළුවන් නම් මුස්ලිම් වෙන්න බැරිද? පිරිමි කෙනෙකුට බැරිද ගෑනු කෙනෙක් වගේ වැඩේ කරන්න? ගෑනු කෙනෙකුට බැරිද පිරිමි කෙනෙක් වගේ වැඩේ කරන්න? බුදුරජාණන්සේ කිසිම මට්ටමක් පෙන්ලා නැහැ. විශේෂයෙන්ම ඔය අපන්නක සූත්‍රයේ පැත්තෙන් බලනකොට ඕනෙම මිනිසෙකුට බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරලා කියනවා, "ඔබලා එක එක දේවල් වලට වයින් කරපු බොනිකෝ වගේ දුවනවා." ඒ වෙනුවට උරගාලා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂය තමයි ස්වභාව සිද්ධිය පොඩ්ඩක් බලන්න. ඒකට 100ක් අප්‍රමාද වෙන්න. ඒක 100ක් සතුටුමත් වෙන්න. ඒකට 100 100ක් එළඹ සිටින්න. ඒ නිසා මේක උප්පරීම විස්තර කරන්න. ස්වයන් සිද්ධ භාවයේ. ඒ තමයි කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ. කර්මානුරූප වැඩේ සිද්ධ වෙනවා. මේක දන්නව නම් එයාට තීරණ පටන් අර ගන්නවා ඒ චිත්තක්ෂණේ. මොකද්දෝ තියෙන කර්මානුරූප ඒ කටයුත්ත යනවා නැත්නම් අර පුහුණුව නිසා ඇවිදිනවා මම දන්නවා. එතකොට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහනේ. මොකද්ද චේතනාම්බික වේ කම්මං වදාමි කියලා දැන් චේතනාවක් නැහනේ. ස්වයන්සිද්ධයිනේ. ඒ නිසා ඒ බුදුහාමරගේ වීජ ගණිතයෙන් සමීකරණයක් නේ. චේතනාම් බික්කේ කම්මංගදී යට කීතයක් ඒ වෙලාවේ චේතනාව නැහැ. ඒ වෙන්නේ ස්වයන්සිද්ධව. ඒ විතරක් නෙවෙයි. එහෙම පුරුදු කෙරුවයි කියන කවුරු හරි මේ පය තියෙනකොට ඇවිදිනකොට gediy පිටින් යන බව දන්නවා. හැබැයි මම මෙනෙහි කරනවත් නෙමෙයි මේක යනවා දන්නවා. ඒතරට සද්ද ඇහෙනවා. නමුත් මේ සද්දෙන් මට මේ මෙනෙහි කිරීමට බාධාවක් නැහැ කියලා කාට හරි සපේලා කියන්න පුළුවන් වෙලාවක් එනවනේ. වේදනාවක් කයි අතර විතර මට ප්‍රශ්නයක් නැහැ මට ඒ උනට ඇවිදින්න පුළුවන්. මට හිතවිල්ලක් එනවා. මට ඒ උනට ඇවිදින්න පුළුවන් කියන්නේ පරණ කර්මත් පටිසන් දෙනවා බලපාන්නේ නැහැ. මම දන්නවා සභාවට තේරෙනවද කියලා. මම ඇවිදිනවා. ඇවිදිනකොට පරණ කර්ම නිසා මට සද්ද බාධා එනවා. මට ප්‍රශ්නයක් නැහැ මට ඇවිදින්න පුළුවන්. මගේ කකුලේ අතර මෙතෙන් කැක්කුම් පිපුරු ගෙනවා. වෙන තැන් වල ප්‍රශ්නයක් නැහැ මම ඇවිදින බව මම දන්නවනේ. මට හිතවිලි එනවා නපුරු හිතවිලි. ප්‍රශ්නේ නැහැ. යන්න ඒකට පිච්ච කර්ම ගෙවෙන එකත් ඒකත් නිකන් අවලංගු වෙනවා කියන අවෝසි වෙනවා කියන එකක් තියෙනවා. කර්ම රැස් කරන්නෙත් නැහැ. කර්ම ගෙවෙනවා එව්වත් ඇල් මරලා දෙන්නේ. විෂ මරලා දෙන්නේ. සතිය පාත්තන්න පුළුවන්. එතකොට ඒ කෙනාට පරණ කර්ම වලින් එන අකුසල හෝ කුසල විපාක වාර අහෝසි වෙන්න පටන් ගන්නවා. මේකට තමයි කුසලයේ කියන්නේ. මේකට කියනවා සම්මාදිට්ඨි. තමන් ඇවිදිනවා ඇවිදිල්ලේ මේ සිද්ධ වෙනවා සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවාට මගේ ඇවිදිල්ලට බාධාවක් නෑ ඒ විතරක් නෙවෙයි මට හොඳට මගේ කකුලට වෙන දේ දැනෙනවා ඒක කියමන තමයි මගේ කමඨාන් සුද්ධ කිරීම කියන්නේ ඒක කියමන තමයි මගේ මේ සාකච්ඡාව කියන්නේ ඒකයි හෙලි කරන්නේ ඒක මේ දෙයියෝ කීප එකක්වත් පොතක තිබුණ එකක්වත් සද්ධාවෙන් කරන එකක්වත් නෙවෙයි අත්දැකලා කරනවා නම් ඒ කෙනාට ඒ සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාට සංකල්පයක් පහළ වෙනවනේ. අනේ මේක මට කාට හරි තව කෙනෙකුට කියලා දෙන්න ඕනයි කියලා. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. අපි මෙතෙක්කල් කතා කරේ මිච්ඡා සංකල්පයකට මෙතෙක්කල් කරලා තියෙන්නේ කුට්ටි කඩා ගන්න. ලාභ සත්කාර ලබන්න. මාන්නයට තණ්හාට දැන් නෑ. දැන් කියනවා මම මෙහෙම ඇවිදිනකොට මට වෙලාවක් වෙනවා කිසිම බාධාවක් නැතුව අභ්‍යවකාශය යන්න වගේ යන්න පුළුවන්. හුස්ම ගන්නකොටත් ඒක ඉබේම සිද්ධ වෙන නැත්නම් තේරෙන්නෙත් නැහැ. හැබැයි මට බාධා වෙන්නේ නැහැ. බාධා තියෙනවා, හද්ද තියෙනවා, වේදනාව තියෙනවා, හිතවිලි තියෙනවා. මං අසුචි කන්දක ඇවිද්දාට මට ගෑවෙන්නේ නැහැ. පොඩි වෙලාවක් ඉන්න පුළුවන් කියලා කාට හරි මේක උකුලේ තියාගෙන බබෙකුට කියලා දෙන්න වගේ කියලා දෙන්න පුළුවන් නම් අන්නේ සඳහා එන සංකල්පනාවක් එනවනේ අපිට ඒක කාම සංකල්පනා නෙවෙයිනේ. ඒකට කියන්නේ නෙක්ඛම් සංකල්පනා කියලානේ. ව්‍යාපාද සංකල්පනා නෙවෙයිනේ ඒක. මේක කරුණා මෛත්‍රියනේ. විහිංසාවක් නෙවෙයිනේ මරණ කාගෙන හැදියන් නෙවෙයිනේ මේක. මේන්න මේකට බුදුහාම කියනවා ඒ සම්මාදිට්ඨියෙන් යම් කිසි කෙනෙකුට සංකල්පයක් පහළ වෙනවා නම් මේක මොන ක්‍රමින් හරි මේ බබාට බත්තියක් කවනා වගේ මේක කවහා ගන්න එපායි කොහොම හරි. ආන්න එකට කියනවා සාස්ස හෝති සම්මා සංකප්පෝ. අනේ සම්මා සංකප්පෙන් ඉඳන කරන වචනයක් ගැන කියනවනම් එයා දේශනා විලාස පාවිච්චි කරනවා ත්‍රිපිටකයත් පාවිච්චි කරනවා පුද්ගලික දැනුමත් පාවිච්චි කරනවා ආරමණසයත් අවබෝධ කරන කියනවා ඔයා කරන දේ මට කියන්න මම හදලා දෙන්නම්. ඒකට එයා කියන කෙනෙක් හදලා දෙනවා. අන්න ඒ විලාය පාවිච්චි කරන වචනෙට කියනවා සම්මා වාචා කියලා. තව කෙනෙකුට තමන් බුද්ධ විඳපු දේ, තමන් රස විඳපු දේ තව කෙනෙකුට කිරිකට ගාවනවා. රන් කිරිකට ගානවා කියලා තියෙන්නේ. ගාලා කියනවා මේක හැම වෙලාවෙම කිරි නැතුන ප්‍රශ්නයක් නෑ. එක සැරේම තේරුම් ගත්තේ නැතුන ප්‍රශ්නකුත් නෑ. එක රැයකින් අහුවෙන්නෙත් නෑ මේ කරලා කරලා බලනද මේකට යන්න ඇරලා යන්න ඇරලා සිද්ධ වෙන දේ බුදුන්ද කියන වගේ කියන්නේ. මේක තමයි ධර්මය කියලා හිතාගන්න. මේකයි සංඝයා වශයෙන් අපි කරන්න ඕනේ කියලා ඒක හෙලි කරන පටන් අරගත්තොත් ඒ හෙලි කිරීමේ කලාව, sannivedana කලාව ඉගෙනගත්ත මනුස්සයර තේිනව අපි මෙතෙක් කල් යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල්නේ කතා කරලා තියෙන්නේ. පඳුරටනේ විදලා තියෙන්නේ, හාවට වැදිලා නැහෙනේ. ඉතින් කොච්චර කතා කරත් කොහටද යන්නේ? අපි කතා කරන්න පුළුවන් නම් මම පටන් ගන්නකොට ආයාසයක් තිබුණා. මට මේක එන්නේ එන්නේ අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා. මම පටන් ගන්නකොට හිතලා කරේ. දැන් අන්තිමට ස්වයන් සිද්ධව යනවා. ඒ වෙනකොට මට වැටහෙන්නේ මෙහෙමයි. ඕනම කෙනෙක් කිව්වොත් එකයි කියන්නේ. එතින් ගියාට පස්සේ ගෑනු කෙනෙක් කිව්වත්, පිරිමි කෙනෙක් කිව්වත්, ආදුනිකයෙක් කිව්වත්, වයසක කෙනෙක් කිව්වත්, පුරුදු කෙනෙක් කිව්වත්, පැවිද්දෙක් කිව්වත්, උපැවිද්දෙක් කිව්වත්, බෞද්ධයෙක් කිව්වත්, අබෞද්ධයෙක් එකමයි කියන්නේ. ඊයතින් බලනකොට මනුස්සකමක් හැමෝගාවම තියෙනවා. ඒකයි කරන්න ඕනේ ඒකයි කියන්න ඕනේ කියලා දන්නේ නැත්නම් සම්මාදිට්ඨියක් මේ කියන සම්මාදිට්ඨිය නේද සම්මා සංකප්පේ නේද සම්මා වාචා නැහැ. හිතන්න කවදා හරි මෙහෙමයි කරන්න ඕනේ දිට්ඨිය. මෙන්න මේකයි සංකල්ප වෙන්න ඕනේ. මෙන්න මේකයි කමඨාන් සුද්ධ කරන මම කියන්න ඕනේ කියන එක තේරුනොත් ඉරිඟන කනෙක් වෙනවයි කියලා. එහෙම නැත්නම් sannivedana වෙනවයි කියලා ඒ sannivedanaya 100ට 100ක්ම මනසින් මනසට සිද්ධ වෙනවට සිද්ධ වුණාට වචනේ පාවිච්චි කරනවා රූපක පාවිච්චි කරනවා අත්දැකීම් පාවිච්චි කරනවා එනිසා ධර්මයේ සංක්‍රමණය වෙන්නේ මනසින් මනසට විතරයි ඒත් දන්න කෙනෙක්ගෙන් දන්නේ නැති කෙනෙකුට යනවා දන්නේ නැති කෙනා මෙයාට කමඨාන් සුද්ධ කරනවා කමඨාන් සුද්ධ කරනවා කමඨාන් ප්‍රකාශ කරනවා ඉතින් මේ ගමනනේ අවුරුදු 2600ක් ඇවිල්ලා කාටවත් කෙලසන්න බැරුව ගියේ මේ sannivedanaya කාටවත් ගහන්න බෑ මොකද මේකට උපකරණ ආවද පාවිච්චි වෙන්නේ නැහැ මේක වෙනවා. මට ඉස්සලා මේ 70 ගණන් වල 80 ගණන් වල ඒ දෙයක් වෙන්න පුළුවන්. මම ළඟත් තිබුණේ බොහොම කඩප්පුලි හිතක්. කියන්නේ හොරෙන් සිල්පද කඩන්න තියෙන ආසාවක්. හරි ජොලි වැඩේ ඒක. ඒ ඒ කාලේ. ඒ තියෙද්දි මේ කියන සතිය පිහිටනවා. ඒ පිහිටපු දවසකේ ගුරුන්වහන්සේට ගිහිලා කියන්න තියෙන ආසාව. මම මේ කරා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා හරියට නිකන් බහතෝරන පොඩි දරුවෙක් අම්මත් එක්ක කතා කරනවා වගේ ඒක සිද්ධ වෙනකොට තේරෙනවා මේකට කාලේ කිසිම බලපෑමක් නැහැ දේශේ කිසිම බලපෑමක් නැහැ ඉතින් එදා මෙදා අතර මේ 80 ඉඳලා දිගටම මගේ මුළු ජීවිතේම මම ගත කරලා තියේදී එහෙම මේ Taman අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරලා කියන්න පුළුවන් යමක් තියෙනවනම් උන්ද තමයි බුදුහාමුදුරුවෝ මේ මොන જાති කටපාඩම් කරලා මොන න්‍යාය ධර්ම අරගෙන අවිලා කිව්වත් ඒක මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩුනේ. ඒ සමහර කිසිසේත්ම උගත්කම් පිළිබඳ තැකීමක් නැහැ මයි ළඟ. හැබැයි මයි ළඟ උගත්කම තියෙන නිසා මට කට්ටිය සලකනවා. මට නයි පෙනේ තියෙනනේ මම පෙන්වන්න නැති උනාට. ඒක නිසා සලකනවා. මොකද සලකන්නේ පෙනේ නොපෙනේ. සර්වඥාන්සේ මොනම උකත්කමක් තිබුණේ යසෝදරාවක් දෙන්න බෑ කිව්ව ওই මනුස්සයා බුබ්බඩයා කිසිම වැඩක් තියෙන්නේ නැහැ කියලා ශිල්ප දක්කනකම් ගෑණියක්වත් දුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා කාලේ. ඒ අර විශ්වාසනීය නැතිකම නිසා. ඒ නිසා බලන්න අපි වැඩ කරනකොට අපි මේ ජීවිතය ඇතුළත අපි ගත්ත ප්‍රයත්නේ හරහා අපි ළඟ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන එකක් තියෙනවා මේක යන්න ඇරලා බලාගෙන ඉන්න තරම් අපිට ආත්ම විශ්වාසයක් තියෙනවද කියලා. සිද්ධ වෙන දේ වෙන්න දවස පුරාම නෙවෙයි. පරිේශන මට්ටමේ බලන්න දවසේ කොච්චර වෙලාවක් වෙන දේ වෙන්න ඇරලා ඒක පිළිගැනීම එක දෙක ඒ අනුව හැඩ ගැහිීමේ හැකියාව මට කොච්චර තියෙනවද කියනවා ඒ හැඩ ගැහිීමේ හැකියාව තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ. ඒ හැඩ ගැහිීමේ ව්‍යාපාරය තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒකට තමයි තපස කියලා කියන්නේ. ඒකට තමයි භික්ෂුව කියලා කියන්නේ. බුද්ධ ඥානසේ 100ක් විශ්වාසය ඕනම කෙනෙකුට හැඩ ගැහෙන්න පුළුවන් කියන්නේ. ඒ කෙනා කියනවා අද බෑ හෙට කරන්නම් කියලා චරිචුරු ගන්නවා. එම ਸਰුවචනසේ විශ්වාසයක් තියෙනවා. ඒ හැඩ ගැහුණාට පස්සේ ඒකයි මම මේ කියන්න දන්නේ. ඒ හැඩ ගැහිීමේ හැකියාව තව කෙනෙකුට කියා දීමේ දිට්ඨියට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. උඹලෝ බෑ කිව්වට කිසිම දෙයක් බෑ කියලා නෑ මේ ලෝකේ කළ හැකි. අන්නේ හැකි සංඥාවෙන් කරන්ඩ අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුහිතෘන් වහන්සේලා බුදුජානන්සේ අපිට කොම්පැනියක් පටන් ගන්න ව්‍යාපාරයක් පටන් ගන්න ආයෝජන මුදල් ෆිනෑන්ස් සිස්ටම් එකට දෙන්න කැමතියි. මම කියලා තිනවා මං ගැන විශ්වාස කරලා ඕන දෙයකට ආයෝජනය කරන්න හරි ගියාම ගාස්තු ගෙවි ක්‍රමයට ඔය ෆිනෑන්ස් සිස්ටම් තියෙන කල්බදු ක්‍රමයට ඕන තරම් ආයෝජන දෙනවා. කිසිම තැනක බුදුරජාන්සේ බෑ කියලා නෑ. එහෙනම් හරි ගියාට පස්සේ බෑ ගෙවන්න කියනවා. ඔය සතිපාසලේ පුහුණු කරුවෝ දැන් කරන්නේ ඒ ගෙවීම තමයි. කෙරෝපියා වූ දැන් ඊට පස්සේ හුස්ම ගන්න දෙන්නේ කරත්ත බඳගත්ත ගොන්නුගෙන් ඔය වැඩ ගන්න. මොකද ඒක කියලා දෙන්නේ නැතුව මැරුණොත් අපේ දෙවෙනි પરම්පරාවට මොකොත් ඉතුරු වෙන්නේ නැහැ. එيشා ඉස්සලා තමන් අත්දැකලා ඒක ලස්සන වචනයක් පාවිච්චි කරලා තිබුණා මේ චරි අපදානේන සම්පායති කියලා. අපදානේන සම්පායති කියලා කියන්නේ තමන් චරිතෙන් සපෙලක් කියන්න පුළුවන්. අත්දකපු දෙයක්. ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලිව්වේ චරිතයෙන් සපයා කීම කියලා. පසුගිය දවස්වල මම කියුවා දර්ශන විද්‍යාවේ විට්ගන්ස්ටයින් කියන මිනිසයා එයා මේ දර්ශන විද්‍යාව එකක් පිළිගන්නේ. එයා යාගේ මතය හෙලි කරනවා. ඒ නිසා දර්ශනේ දැනගන්න ඕනේ යාගේ පොත් කියවන්නේ. මේ ලෝකේ අපි කතා කරන දේවල සිද්ධි වාචක වාක්‍ය වගේක් තියෙනවා, අගයුම් වාක්‍ය වගේක් තියෙනවා කියලා. අගයුම් සීලී වාක්‍ය සහ සිද්ධි වාචක. සිද්ධි වාචක කියන්නේ මට වෙච්ච දේ. අගයම් ශීලී කියලා කියන්නේ ඉව්ව පිළිබඳව වුණොත් හොඳයි වුණොත් නරකයි අරක මේකයි මේක මේකයි කියලා ඒකට කරන වැලියු ජජ්මන්ට් එක. එහෙම නැත්නම් ඒ ගැන මති මතාන්තර. එයා කියලා තියෙනවා sannivedede වෙන්නේ සිද්ධි වාචක දේවල් විතරයි. මම අත්දකපු දේ නම් සපෙලක් කියන්න පුළුවන්. ඒකට කියත හැකි මේ දේ හොඳයි නරකයි මට මං මත ප්‍රකාශ කිරීමක් කරත හැකි. ඒකෙන් තමයි අර සිද්ධි වාචක දේවල් සේරම අවුල් වෙලා යන්නේ. අපි ඒවට දෙන අගයන් ආඩම්බරයන් අනුව. ඒ නිසා සිද්ධි වාචක දේ කතා කරනවා කියන එක අපදානේන සම්පායති. මයි මට විචි දෙයි. ඒකට මම වගේ කියනවා. අජෝ කමඨාන් සුද්ධ කරන කවුරු හරි කමඨාන් වார்த்தාවක් දෙනකොට මං කරන්නේ යා නැගිට්ටෝලා හරස් ප්‍රශ්න දෙක තුනක් අහනවා. අහලා බලනකොට එයා දෙන උත්තරෙන් කියදැයි මෙයා මේ අත්දකපු දෙයක්ද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ කොහෙදෝ තියෙන දෙයක් ඔළුවේ දාගන්නද කියලා. එතකොට sannivedanaye සිද්ධ වෙනවා. එතකොට පරිණාමයක්. දියුණුවක් ඇති වෙනවා. ඒ නිසා මේක සම්මුඛ සම්මුඛ වීම අවශ්‍යයි. ඇත්තට මේ ඒ කමඨාන් සුද්ධ වීමේදී සම්මුඛ වීම අවශ්‍යයි. අවශ්‍ය වෙලා Tamanට තියෙන්න ඕනේ ප්‍රකාශ කරනවා තැනකින්. ඒකට හරස් ප්‍රශ්න අහනකොට මේ අත්දකපු දෙයක්ද කියන්නේ. එහෙම නැත්නම් කවුදෝ කියපු දෙයක් ගලපන්න හදනවා. එහෙම නැත්නම් මේ මති මතාන්තර කතා කරනවාද කියලා. අද ලෝකේ තියෙන මේ සාහිත්‍ය විනාශ වෙලා තියෙන්නේ එක එකනා මතිමතාන්තර කතා කරන උංග දෙදී මිච්ඡාදිටි තී එක ටිකේ මතිමතාන්තර කිව්වයි කියලා අපිට ඇති වැඩක් නැහැ. ਸਰවඥාන්සේ අපන්නක ප්‍රතිවදා කරනවා ඇත්ත සිද්ධිය කියන්නේ වෙච්ච සිද්ධිය කියන්නේ ඒ විදිහට කියන්නේ එහෙම නැත්නම් ਸਰවඥාන්ස කියනවා තේතතෝ සච්චතෝ අත්ත සිද්ධිය අත්ත සිද්ධි රුචි කාරණා හතරක් ඇතුව කතා කරන්න තියෙනවා නැත්නම් කතා කරන්න එපා. වෙච්ච දෙයක් වෙන්න ඕනේ. වෙච්ච දේ සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. අර්ථ සිද්ධියක් ගේන්න ඕනේ. අහණේ කරන්න ප්‍රිය වෙන්න ඕනේ. සර්වචාන්සේ කතා කරන්නේ තේතතෝ සච්චතෝ අත්ථ සිද්ධි සෘචි. සමහර විටක සර්වචාන් සඳහන් කරලා තිනවා ඇත්ත වෙච්ච එකක් ඇත්ත විදිහටම කියනවා අර්ථ සිද්ධියකුත් වෙනවා එයා අහන්න කැමති නැහැ. එතකොට කාලය මඤ්ඤ කාලම් මඤ්ඤති කියලා තිනවා එයා නතු වෙලා එනකන් ඉන්න ඉඳලා කියන්නේ කියලා. ඒක නිසා අපි කතා කරනකොට අපි ක්‍රියාවක් කරනකොට අපි හිතනකොට අඩු ගානේ වචනේදී බලන්න අපි මේ කතා කරන අපි දන්න අපි අත්දකපු අපිට අර්ථයෙන් අපේ චර්යාවෙන් සපේලා කියන්න පුළුවන් සිද්ධි වාචක වචනද කතා කරන්න කියලා. ඒව කවදාවත් පටලවිල්ලක් ඇති කරන්නේ නැහැ. කරන්න බෑ. මොකද ඒකේ අපි ඔක්කොම සමානයි. අපි මේකට දෙන්න හදන අගයන් ආඩම්බරයන් එක බැලුවොත් නම් අපේ සදාචාරය, අපේ හැදියාව, අපේ වචන, අපේ රුචර්ජකම් ගොඩාක් බලපානවා. ඉතින් ඊට පස්සේ යන්න කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි ඇහින්නේ. ඉතින් ඒ කමඨාන් සුද්ධ කිරි වැඩිදී බුරුමේ පණ්ඩිත ස්වාමීන් තරම් හරියට ඒකට පාරට ඇදලා අරගෙන එමන්තේ හදන්න පුළුවන් ඒකමයි අපේ භාවනාවේ තියෙන අඩපාඩුව කියලා දැකපු යුග පුරුෂයෙක් උනාට අපවත් වෙලා මම හිතන්නේ මේ අප්‍රේල් වලට අවුරුදු දෙකක් වෙනවා. කවදාවත් මම දැකලා නැහැ. ඒක හරියට නිකන් බටේර චින්තනය වගේ කියලා හිතනවා බැලු බැලමට නෑ බටේර නෙමෙයි තනික රාශියාතික චින්තනයක් තියෙන්නේ. ඔබ දන්න දේ සපේලා කියපන්. දන්නේ නැත්නම් මේක හිතන දෙයක් බව කියපන්. එච්චරයි. දන්නවනම් සපේලා කියනවා. ඒක තමයි කියන්නේ අපදානයේ සපෙලක් කියනවා කියලා. ඒ නිසා සරුවචන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඇත්තා වූම පරලෝකයක් ඇත්තා වූ පරලෝකයක් ඇත්තේයි යම් දෘෂ්ටියක් ගන්නවා නම් ඒකට මම කියනවා සම්මා දිට්ඨිය කියලා. අන්නේ දිට්ඨියෙන් යුක්තව වෙන කෙනෙකුට කියලා දෙන්න හෝ Tamanට සාක්ෂි කරගන්න ගැනීම සඳහා යම් සංකල්පයක් තියෙනවා නම් ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. ඒක වචනෙට නගලා තව කෙනෙකුත් ඒ සම්මා දිට්ඨියට අරගෙන එයාටත් ඒ කරබැලීමේ ආතාවක් ඇති කරලා එයාගේ සංකල්ප වෙනස් කරන විදිහේ වචනයක් කතා කරනවා නම් එහෙමට සම්මා වාචා කියලා තියෙනවා. ඒක නිසා ඒකේ එන්නේ ඇතුළෙන්මයි එන්නේ. Tamange අත්දැකීමමයි එන්නේ. ඒක බුදුහාමුදුරගේ ඇදහිල්ලෙන් කරන්න එපා. ධර්මය දෙහිල්ලෙන් සංඝය දෙහිල්ලෙන් කරන්න එපා. ඒක බුදුහාමර ක්‍රම වේදේ කියලා දෙනවා. අදාහ ගන්න හැටි මෙහෙමයි. සක්මන් කරන්න ඇති වෙනකන් සක්මන් කරලා බලන්න ඉබේ සක්මන් වෙනවා යනකොට වඩා ලොකු ප්‍රීතියක් එනවනම් වඩා ලොකු ස්වයන්සිද්ධ භාවයක් එනවනම් වඩා ලොකු හිස්තනක් එනවනම් මට මෙහෙමයි වුනේ වාඩත් ඕනේ නම් මේ ආතතිය නැති වෙන්න මෙන්න ක්‍රමයේ කියලා කියලා දෙනවා. ආනපානට හිත දාලා ආනපනෙත් ගෙවෙන කම්ම භාවනා කරලා ඊට පස්සේ මට කිසිම ආතතියක් නැතිව බාධාක් නැතුව ඉන්න පුළුවන් තරක් ආවයි කියලා. ඒ තමන් අත්දකපු දේ තව කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් වෙන විදිහට කියලා එයත් එතන දාන්න පුළුවන් නම් ඒක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන නම් වලට වැටෙනවා. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. නිවනින් ඊට අපි යන්න ඕනේ. මෙතනින් තමයි sannivedanaye පටන් ගන්නේ. ඉතින් දේශන સમાપ્ત කරමේ මම කැමති කියන්නේ මෙන්න මේක තේරුම් අරන කාට හරි කියලා දෙන්නේ නැත්නම් ඒ මනුස්සයා දියුණු වෙන්නේ නැහැ. ඒක වෙනම රහසක්. අපි මේ ලබාගත්ත දේ බුදුජානනාංශයෙන් අපි ගන්නෙ ජීවිත පරිත්‍යාගය කරලා. ඒත් වැඩක් ඇත්තේ නැහැ. අපි මේක කාට හරි ඔක්කොමලා එපයි කියන ඔක්කොමලා බෑයි කියන ඔක්කොමලා කියනවා මෛත්‍රී බුදුහාමර නිකන් ඉමු කියලා ඔක්කොමලා කියනවා මට දසපාරමිතා පිරලා නැහැ නුසුසුකම් කියනවා. ඊගෙනේ බුදුරජාණන්සේ බුදු වෙලත් බණ නොකියන්න පස්සට අඩියක් තිබ්බේ. නමුත් අන්තිමට සාම්පති බ්‍රහ්ම රාජා ඇවිල්ලා කිව්වයි කියනෝනේ ධන බිම ඇනලා උතුරු සතු සකස් කරන නිර්ගාණන් වහන්සේ එහෙම වුණොත් මේ ලෝකේ ඉවරයි. ඒ නිසා ටිකක් දුවිලි තියන අය ඉන්නවා ඒ සඳහා කියන්න කිය. ඒ කියලා ඒ ටිකක් දූවිලි ඇති කෙනාගේ ඇස් ඇරෙනවා දකින්නකොට එන සතුට තමන් නිවන් දකින්න සතුටක් වගේ තමන් හරියට මේ රංකිරි කට ගන්නකොට එන සතුටක් වගේ සතුටක් තියෙනවා. ඒ නිසා ඒක පහණෙන් පහණපත් වෙනකොට පහණ එළිය වැඩි වෙනවා. මණිකක් මණික අමුණනකොට මණිකේ වටිනාකම වැඩි වෙනවා කියලා ගල්තුයි පණ්ඩිත ශාන්සේ නිතරම කියනවා. පහණක් පත්තු කරලා බුසලකින් වහලා කැලේ තියලා වැඩක් නැහැ. ඒක එලි කරලා උඩින් තියාපන්. තව පහණක් පත්තු වෙන්න අරපන්. තව මැනිකෙන් මැනික බබලන් අරින්න ඒකයි සාසනය කියන්නේ. ඒක නිසා මම ওই අවුරුදු 40 තුර මගේ නිරීක්ෂණය මෙන්න මේ ගතියේ ඉන්න තමනුත් යම් ප්‍රමාණයක් මේක බුද්ධි විඳලා තමනුත් යම් ප්‍රමාණයක් මේ රංකිටිකට ගාගෙන අනුන්ට මේක කියලා දීමේ කැමැත්ත ඇති පිළිසි ප්‍රද්දා කැපී පෙනෙන වර්ධනයක් මේ අවුරුදු 40 තුලස මම දැක්කා. ඒක ඒ පෙරහැරට සීල දිනාටම එක්කෙන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා